දැන් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ආවනස ප්‍රශ්නයක්. මම උදේ උදේ ආරම්භයේ ඩොකියුමන්ටේෂන් කරලා ඇවිල්ලා පරණටි කරමු. උදේ පහක් අතර උදේට මට කොහොම සෙටල් වුණා මගේ භාවනාව. ඊළඟ ඉතුරු නැරි 45 විතර මේ ශබ්ද බද්දක් තිබුණේ නැහැ නම මේ මොහොම අර කොල්ලෝසු බටවාගේ මේ කොහොම ඉතාම සුළු ප්‍රමාණයක් එන්නේ මේ කියවලින් නාඩි පැයක් ලඟ වෙනකොට අනින්න බැරුව මේ බොන්නේ සමාන මට ස්වභාවයක් ඇවිල්ලා මොන මොකද සල්ව ගසලා මෙහෙට ගිහිල්ලා මේ මොකයි මොකයි මනුස්ස භාවයක් දාවයි කිව්වේ මේ ඉතින් ඒක ගන්නේ ලොකු ෂොක් එකක් වයින් ඉඳලා ඉඳලා නලිය නම් දෝන නලියනවා ඒක තමයි ඉක්මන සල්ව ගසලා මම මෙහෙට ගිහිල්ලා මේ වොකින් මෙඩිටේෂන් කරනවා දුරන හරි කියනවා ඉතින් මේක සාමාන්‍ය දෙයක් මට තියෙන දුක තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා මේක සාමාන්‍ය දෙයක් මේ දැන් ඒ කියන්නේ මේ භාවනා කරගෙන යනකොට මේ ජීවිතේ ඉස්සලාම තාවට වෙච්ච කද්ද ඔය? ඔය ඉස්සලා වෙලා නැද්ද ඔය? ඔය ඒක නිසා ඉස්සලාම තාවට වෙනකොට මේක නිකන් අර භූමි කම්පාවට එනවා වගේ සුලිසුලකට එනවා වගේ අම්බරවගෙන කරපගෙන යනවා ඒ නිසා මගදීම අපිට දැරීමේ ශක්තිය නැතු වෙනවා. නමුත් කරන්න තියෙන්නේ අපි උදාහරණයක් වශයෙන් අරගෙන ස්ලයිඩ් එකට ලේ කඳුලක් දාලා ලේ කඳුලක් දාලා බලුවොත් ඔන්න කෙනෙකුට පෙන්වන්න පුළුවන් විද්‍යාව දන්න කෙනෙකුට මේ තියෙන ලේ කඳුලක් කියලා. නමුත් ඒකට මොකද්ද මේ ෆොයිල් එකක් දාලා මයික්‍රොස්කෝප් එකට දැම්මොත් ඒක පේන්නේ වී පැදුරක් වගේ. ඒක පේන්නේ අංශු ගොඩක් තියෙනවා. ඒක ඒකේ ලේ ගතිය පේන්නේ. එතකොට අර කෙනාට කියනවා මේ මේ අරකම තමයි මේ 10 ගුණයක් ලොකු කරලා පෙන්නන්නේ. 40 ගුණයක් ලොකු කරලා පෙන්නකොට අර පුංචි පුංචි පුංචි රුස්තුවන් රත්නාන වතුන් රත්නාන අනම්මනම් ගොඩාක් තියෙනවා. හැබැයි ඒකට ලේ කියන සංඥාව ගන්න බෑ. ඉතින් අර පෙන්නලා කෙරුවොත් කරතයි. ඊට පස්සේ මේක ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා ඕනේ අංශුවක් හරහා බැලුවොත් පේන තියෙන මොකන්ද එහාට මෙහාට දඟලන ක්ලවුඩ් එකක්. අර කියන ක්‍රියාකාරීත්වය ලේ අංශුවේ ඍතුවන්දත් සුදුවන්තරක්තානාවක් ගත්තත් රතුවන්තරක්තානක් ගත්තත් ඒකේ තියෙන පට්ටිකාවක් ගත්තත් ඉතින් ජූස් එක ගත්තත් හැම එකේම තියෙන ඉලෙක්ට්‍රෝන ඒවා හැම එකක්ම නැතිනවා. වෙලා තියෙන්නේ අර ඉස්ලාම් ස්ලයිඩ් එකේ වෙනකොට ඈත ඉඳලා බලන්නේ මයික්‍රොස්කෝප් එකේ ලං කරනවා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකේදී ඇතුළටම කරලා පෙන්වුවාට පස්සේ මේක එකම තැනකවත් නිශ්චලත්වයක් නැහැ. ඉසුගලන්න වෙලාවක් නැහැ. හැම එකම දඟලනවා. හැම එකම කියන්නේ ඉලෙක්ට්‍රෝන්ස් ගත්තාම කොච්චර වේගෙන් කරගෙනවද කියනනම් එක එක වෙලාවේ දෙපොලක ඉන්න පුළුවන් වෙලාවට. අර මේ සරසුලක් හොල්ලනකොට වගේ. දෙපොලක ඉන්න අයලා කියන්නේ non local phenomena කියලා. ඉතින් ලඟ වෙන්න ලඟ වෙන්න ඔච්චරයි පේන්නේ. අපි මේ ශරීරය කියලා ගොඩ ඈතින් බලනකොට gediyak පේන්න තියෙනවා. මේ ගෑණියෙක්, මේ පිරිමියෙක්, මේ තරුණයෙක්, මේ මහල්ලෙක් කියලා. නමුත් ඒක ඇතුල් වෙලා ගිහිල්ලා බලනකොට ඕනම ඕගන් එකක් අරගෙන ඒ ඕගන් එක තවත් විස්තර කරලා බලනකොට ඕක ඇතුලේ තියෙන අර කම්පන චංචලය තමයි. අපි කොච්චර මේ ප්‍රകൃතියෙන් ඈතද කියනවනම් ඒක දකිනකොට බය වෙනවද? භාවනා කරන්නේ හරියට zoom in කරලා පෙන්නනවා. බොහොම සුළු වෙලාවයි යන්නේ ඔය කැමරා එක zoom කරන්න බොහොම පොඩි වෙලාවයි යන්නේ වගේ සරුවත් යන අතර තියෙන ක්‍රමේ ඉතල ඈතින් පෙන්නලා ටෙලස්කෝප් එක හරියට ફોකස් කරලා පෙන්වුවාට පස්සේ මේක ගන්න මමෙකුත් නැහැ මනින්ද කුණ්‍ය ගහන්න දෙනකුත් නැහැ ආශ කරන්න දෙයක්වත් නැහැ බයක් ඇති වෙනවා මේ සියල්ලම කැලිලා බින්දලා ගිහිල්ලා අර පොඩි එන චුමුනේ මේ මැස්සෝ ඇවිස්සিলা ඒකට අපි පුරුදු නැති වෙන්න හේතුව අපි පොදිය මම කියලා අල්ලගෙන තියෙන එකනේ. ඝන සංඥාව එහෙම නැත්නම් ඒ කිච්ච ඝණය ආරම්භන ඝණය වශයෙන් ඝන අල්ලගෙන ඉන්නවා. මේක දිගට හරි කැඩිලා බෙදලා යනවා දකින්නකොට අපිට අර තිබුණා මේ හඳුනා ගැනීමේ ගතිය, ඒකේ තියෙන ආකාරය, ඒකේ ලිංගය, ඒකේ නිමිති, ඒකෙත් දෙන්න පුළුවන් නම් ඒක බීම හැලෙනවා. හැල්ල නැතිලා යන්නේ. ඒ වගේ පාටිකල්ස් වලට කඩලා යනවා. ඒ ගුලිය වශයෙන් දැකලා පාටිකල්ස් වල දැනකම් ඒ බලහින කම තමයි විපස්සනා කියන්නේ. ගුලිය වෙන්නලා ඊට පස්සේ ඒක කරලා කරලා කරලා කරලා කරලා පෙන්වන්න පටන් ගන්නට පස්සේ අපේ හිත කොච්චර පය වෙනවද? එහෙම නැත්නම් අපේ හිත කොච්චර චකිතයටපත් වෙනවද කියනවා අපි අඳුරන්නේ ගුලිය විතරයි. ඒ ගුලිය කඩන හැටි කඩලා බලනකොට අපිට පේන්නේ මේක විනාශ කරනවා මරනවා පෙති ගහනවා වතුරු ගහනවා වගේ කියලා. ඉතින් කවදාද අපිට තේරුම් ගන්නවා මේ දෙකම මේකෙම විපරිණාමය තමයි ගුලිය කියන්නේ. ගුලියම විපරිණාමය තමයි අංශු කියන්නේ. ඒ අංශු හරහා ගියාම එනර්ජි එක තමයි යන්නේ. ඒ නිසා මේ ගමන පුරාවට ටිකට බලාන ඉන්න බැලීම විශ්ව දැකීමක් එතන තියෙන්නේ. ඒක නිසා විපස්සනා කියලා කියන්නේ පස්සනා කියලා කියන්නේ බලනවා. වී කියලා කියන්නේ හරි විසමයි ඒ බැලුම. ඒ බැලම සාමාන්‍ය සම්මත බැලමක් නෙමෙයි. සම්මත බැලුවොත් කිසිය කඩලා යනකොටම බය හිතෙනවා. විසම පස්සනා කියලා කියන්නේ තමන් තුළම ඒ විනාශය, තමන් තුළම ක්ෂය වී යෑම, තමන් තුළම වැය වී යෑම, තමන් තුළම නිරෝධී වී යෑම දැකලා සතුටු වෙන්නේ නැත්නම් කනගාටු වෙන්නේ. ඒක දිහා නොසලෙන මනසකින් බලන්නේ හිටියොත් ගොඩක්කල් භාවනා කරන්න ඕනේ. අපි අර තියෙන රෙසිස්ටන්ස් එක කියන්නේ මේ fear of unknown කියලා. එනකම් fear of uh, freedom. ඒ නිදහසට යනකොට අපි බයයි. ඒ නිසා බය නිසාමයි අපි භාවනාව අතාරින්නේ. නැත්නම් භාවනාව වැරද්දක් නැහැ. බුදුහාම කියලා දීපු ක්‍රමේ වැරද්දකුත් නැහැ. කරලා තියෙන ක්‍රමේ වැරද්දකුත් නැහැ. ක්‍රමේ 100ක් හරි. නමුත් අපි gediye ගෙනියන්න ඕනේ පොදිය ඕනේ අපිට. මේක කැඩේ බිඳෙයි කියන බය නිසා අපහුව වෙනවා. ඉතින් ඒක වැරද්දක් නෙවෙයි. මොකද හැම කෙනාම ඔයක බය දැනගෙන ලෑස් වෙලා ගිහිල්ලා ඒ බයට මුහුණ දීමෙන් ලැබෙන ජයග්‍රහණය හරහා තමයි ඊගා ජවනිකාවලට යන්නේ. කිසිම කෙනෙකුට බෑ උතින් නැවිලා එක දිගටම යනවා. උතින්ලා බය ඇති නොකර යන්න. ඒ නිසා භයතුපත්ථාන ඥාන කියලා ඔය අතරමඟ ඥානයක් තියෙනවා. භංග ඥාන භයතුපත්ථාන බින්දෙනවා දකින්නකොටම ඒ බය මේ සාමාන්‍ය මේ බයක් නෙවෙයි ඒක නිකන් මුළු සහලවනවා. මුළු මේ ජීවිතේ සහ ශරීරය පිළිබඳ පුදුමාකාර බයක් ඇති වෙලා මේ සමහරවන දවස් 3-4 නිින්ද යන්නේ. සමහරකට කැම කා ගන්න බෑ. සමහරෙකුට මේ මේ මේ පොළොවේ විශ්වාසනේ අඩිය කියලා විදිහට. ඒ තරමට වෙනවා. ඉතින් ඒ වෙලාවේ පුළුවන් තරම් මේ ඉන්ටෙන්සිව් කෙයා යුනිට් එකේ ඉන්නගෙන දොස්තරලා පේන්න. ඉතින් භාවනා මධ්‍යස්ථානක ඉන්න ඕනේ. ඒ අජිත දඟල ඔක්සිජන් උනොත් දෙන්න පුළුවන් ඔපරේෂන් එකක් කරනවා. ගෙදරක හිටියොත් ගෙදරක ඉඳලා මේ දේ වුණොත් අර ගෙදර ඉන්න මිනිස්සුගේ කරුණ පිට තමයි යන්නේ. ඔක්කොම පාවෙනවා මොන දෙයක්වත් එපා වෙනවා. ඒ නිසා ඒ වෙලාවේ ඉස්පිතාලේ හිටියොත් සාමාන්‍ය කොට ගන්න පුළුවන්. ඒ යන්නේ බය නිසා අපව නැගිටිනවා. ඊට පස්සේ භාවනා නොකරත් හරිනවා. ඉතින් භාවනා නොකරත් හරිනවා. මේ මේක මල කෙලියක් නෙමෙයි අර තිබුණ ටිකක් නැති වෙනවා. මේ හම්බ කරන්න ගිහිල්ලා කියලා අර වැඩි කන්න ගිය රටේ තිබුණ එකත් ඇවිච්චයි කියෝ වගේ. ඒ නිසා ඔය භාවනාව ගැන භාගයට කරලා මිනිස්සු ලියන පොත් දිහා බලනකොට පේනවා මිනිස්සු ඇත්තටම අවංකව ආර්ය පරිශ්‍රණයක් කරලා allele තැම්බෙනකන් ඉන්නේ නැතුව කාලා. ඉතින් මොකද වෙන්නේ? allele තැම්බුණාට පස්සේ මේක කියා ගන්න බෑ. තැඹිලා කාමින වරපන් නිකන් ඉනවා මේ කියලා වැඩ නැහැ මේ ලොකු මිනිස්සු පුළුවන් තරම් හොයන්න හදන මේ කාමිනේ මේක කතා කරන්නේ බාගෙට සම්පූ මිනිස්සු හරියට පොත් කියනවා මේ දවස්වල විතර මම හිතන්නේ බුද්ධහමයේ භාවනා කරන පොත් ලියන යුගයක් ඇති කියලා හැබැයි හොඳට තේරෙනවා බාගෙට තම්බලා කාලා බඩ නරක කරගෙන තියෙනවා හරි භයානකයි ඒක නිසා ඒ මේ ගල්ජ පණ්ඩිසාන් සින්න කාලේ කියනවා මේ උගදෙනෙක් බන වගේ මොනවදෝ කියනවලු මේ දවස්වල හරියට. එකෙකුටවත් තේරෙන්නේ නැහැ බණක් කියන්නේ. බණ වගේ අර සාමාන්‍ය හොය මං වගේ කට සැරයකෙක් කියනවා මේ බණ කිව්වට බණ නෙවෙයි ඒක තියෙන්නේ බයිලා කියලා. නිසු සන්තෝෂෙන් කියන මේක තමන් අත්දකලත් නැහැ. මේකේ තියෙන භයානකම, ගැඹිරත්වයේ තේරුම් අරගෙනත් නැහැ. වග වෙන්නෙත් නැහැ. ඔය කියනවා. ඒ නිසා කවදා හරි Taman ඔය ඔය හිතාගෙන ඉන්න දේවල් අත්දකපු දවසේ ඔය පොත්වල තියෙන දේවල් හිතාන දේවල් සේරම පච වෙලා යනවා අත්දැකීමට වඩා හාත්පසම වෙනස් එකක්. ඒක ඒක වෙච්ච මිනිහට විතරයි මනසට වෙන්නේ කියා ගන්න බැරුව යනවා. මොකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඕක නෙමෙයි බුද්ධ ධර්ම කියලා. මිනිස්සු භාවනා කියලා අත්දැකීම කියලා බලාපොරොත්තු වෙන්නේ ඕක නෙමෙයි. ඒ නිසා ඒක ලොකු බලාපොරොත්තු සුන්වීමක් වගේ තමයි පේන්න තියෙන්නේ මේ කාම ලෝකයේ පැත්තෙන් බලනකොට. නමුත් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් අවුරුදු 2600ක් මේක දී යටින් ගින්දර ගෙනියනවා වගේ අපි දක්වම ඇවිල්ලා තියෙනවා. ඔරිජිනල් එකම ඇවිල්ලා තියෙනවා. ඒක මේක මේ ලෝකේ තියෙන ලොකුමම ආශ්චර්ය ධර්මයේ කොහොම මේ මෙච්චර මිනිසු කාම ලෝකයක් තියදී මෙච්චර ජන සංනිවේදනය සංනිවේදනයේ වරද්දගෙන සිටියේදී කොච්චර බුද්ධහර විරුද්ධව ජාතීන් වශයෙන් ඇවිල්ලා විනාශ මේක කරද්දී මේක ආවනේ කොහොම හරි කොහොම හරි මේක එසෙන්ස් එක ආවෙත් නම් අපි හිතා ගන්න ඕනේ මේක අපි කොහොම හරි දිරවගෙන කොහොම හරි තියාන ඊගා වෙන પરම්පරාවට රහසෙන් හරි අකමැති උනත් කමක් නැහැ පොඩ්ඩක් මේක මේ ඉඳුල්කට ගාව ගන්න ධනවල දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපි නිමි પરම්පරාවකට වැටෙනවා අපිට දක්වාම ලස්සනට ආපු එක ඊගා પરම්පරාවට දී ගන්න බැරි සාපේට අපි ලක්කන නිසා පුළුවන් තරම් මේ වගේ දේවල්දී කාය ජීවිත নিরপেক্ষව අපි ඉදිරියට ගිහිල්ලා වෙන දෙයක් පිටචාවයි මං සද්ධාවෙන් සීලයෙන් මම මේ ටික කරනවා කියලා ඇත්තටම හැප්පිලා තමයි ඒක තේරුම් ගන්න. අත්තර දිහා තමයි තේරුම් අරගෙන අපි කොහොම හරි මේ ණය ගෙවන්න ඕනේ. ඒක ඉතින් අවශ්‍ය කරන කැමැත්තෙන් ඉන්න කෙනෙකුට මම කියන්නේ මේ බණ කියන්න ගිහිල්ලා දඟලන්න කියලා. ඔත් එහෙම කරපුව මිනිස්යාගේ මිනිස්යා ඉන්න පරිසරය පවා සුවයලනවා. ඒ මනසකින් නිකුත් වෙන ඒ කම්පන තරංග වේග පවා බණක් වෙනවා. ඒ නිසා මේ අපි කරන්න වැඩේ පෙදෙන්න නම් හරි ආත්මාර්ථකාමීකට දොරවාගෙන අපිට අතප්පිට අතක් තියාන අස්වාගෙන කරන වැඩක් කියලා. නමුත් ඒකේ අන්තිමට මේ ලෝකෙට බාහිරට යන මේ කම්පන good vibes කියලා කියනවා good vibration එක. වෙන්න මම මේ මෝඩ් එකකින් බන කියවෙන. ඒ නිසා ඔය කැඩලා ගියා වයි අනිත් දවසේ කරන්න තියෙන්නේ ආයෙසරක් ඕකම කරන්න බෑ. ඉතින් බලන් ඉන්න එකයි කරන්න තියෙන්නේ වෙන කාර්යයක් නෑ. වෙන කරන හැම දෙයකින්ම වෙන කරන හැම දෙයකින්ම ඇහැට ಗುಣ වැටෙනවා වගේ. අනාකූල ප්‍රවාහය ආකූල කරන්න පුළුවන්. පෑසිටියට බොරතිය දාන්න පුළුවන්. අපි මමයා කරන්නේ එච්චරමයි. මමයා ඉතිරිපත් වුණොත් කරන්නේ පෑසිටියට බොරතිය දාන එක. අනාකූල ප්‍රවාහය ආකූල කරන්නේ. ඇහැට වැලි ගන්න එක. අපිට අපිට වෙලා තියෙන අපිට ඕනේ දක්ෂකමක් ඇති කරගන්න පුළුවන්. නමුත් නිකන් ඉන්න බෑ. කවම දාකවත් මිනිස්සු නිකන් කරවන්න නිකන් බලහන් ඉන්න කිව්වොත් බෑ. හරි පාළුයි. හරි කම්මැලි. හරි මේක කරේදී මායිතු මම නිකමෙක් නේ. මම කැමති නෑ නිකමෙක් වෙන්න මම කැමති ඔලිම්පික් දිනන්න කැමති අරක කරන්න කැමති මේක කරන්න කැමති කරනකම් හොඳයි. උදැන්සේ කියනවා හම්බ නටපන් හැබැයි නතර කරන්න හිත උදාස්ස අපිට තේරෙන්නේ ඔය දුවපු දිවිල්ල නතර කරන්න ගිය දවසේ තමයි තේරෙන්නේ අපි කොච්චර පිටුවටලා තියෙන කියලා මේ කය වචන මනස තුනටම මේක බ්‍රේක් ගන්නෑ